සංඝා සංකල්පනා සමාසන අප මේ දක්වා ධර්මස්ථාන මහානාවේ මනකට ගන්න කතා කරමු අන්තම් මනකටනම් කියන කොටස් දෙක වලලා අර මෙතන පච්චලා අද කාලය අපිට යන්නේ ඒ විදිහට මේ ධර්මස්ථාන මහානාවට ළඟ ආකාරයෙන් බලනවා අනකනා සබලාන කොටස් දෙකකට පස්සව දැක්වෙනවා. උදරයන් පරිවර්තන කියන කොටස් දෙක. උදරයන් කියන්නේ නොකැටෙන ආහාර. පරිවර්තන කියන්නේ කැටෙන ආහාර. මේ අප ගන්න ලබන ආහාර දිරන ලබන්නේ පාචක තේජෝ තමයි කියන්නේ කියලා පොත්පත්වල දැක්කලක් ලක්ෂේ සිදෙනවා. බොහෝ දුරට පසුකාලීන වශයෙන් දිනු පරිවාර පොත්වලින් දැක්කේ. නමුත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මෙයාට මතකයේ තියෙන ඒකකේලියක් ප්‍රකාශ කළා. ආහාර දිරවීම පටන් ගන්න හේත ජනක ග්‍රන්ථවලින් බලන එන්සයිම වගේ පටන් ගන්න ඊට පස්සේ ආමාශයේ තියෙන නෝකෝදක් නිසා ඒ වගේම බඩවලින් ඇති වෙන මොළය, අඥාතයෙන් ඇති වෙන ලෝකයන් සාමාන්‍ය කොටස් වලින් මේ ආහාර දෙවීම සිදුවන්නේ. අර පාටික තේජෝ දහසේ සිදුවෙන අසුර කතාව අප ප්‍රකාශ කරන ධර්ම දේශනා කරන විට නමුත් අපිට පිළිගන්නේ නැහැ. සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ සයම නැත්නම් මේ ඕජස් වලින් ලබන සසායන ක්‍රියාවන් තුළින් මේ ආහාර ජීර්ණය සිදුවන බවයි. ඒ තේජෝ දහසට වඩා වැඩි ප්‍රතිම ආපෝ දහසට වහන්සේගේ රහසවත් සිදෙන. අපේ ගණනවල ආස්මාව නැත්කාකාර සංඥාවෙන් අපි හඳුනා ගත්තා. ඒ හඳුනා ගැනීම සියල්ලම අපේ චිත්ත තුළ තිබෙන සංඥාවන් පමණක් කියන එක පළමුවෙන් අවබෝධ කරගන්න තියෙන්නේ. අප ඒ ගණනවල ආහාරක විවිධ නම් සම්මත වශයෙන් ගන්න කතා කරනවා. බත් කියන, එළවලු කියන, කලතුරු කියන, නැත්කාකාර නම් මේ සංහා දේවස්ථානන ඒ අපගම ගමන ආහාරවල තිබෙන්නේ අනුකූලයක් නෙවෙයි අද සැප වේවාකෝසේ ජීවායන කියන මම දහස් කොටස් හතර පමණයි. උදාහරණයකට බක්කටයක් අපගත්තොත් මේ බක්කටේ කියන සංඥා දේවස්ථානන ඒ බක්කටේ සෝතියේ මොනවාද සැප වේවාගේ දහස් කොටස්. ඒ බක්කටේ අපි අතින් පොඩි කරා සම්පූර්ණ පිටු ගන්නට ඒක සිටි ගැටියක් තිබෙනයි පතරේ ගැටිය. ඒ සිටි ගැටි කොටස් ඔක්කොම ඇලෙවි තිබෙනවා දෙතමනයක් තිබෙනවා බස් එකේ ඒකයි ආකෝගතිය. ඒකේ රක්ෂණයක් කෝෂීතරක් තිබෙනවා ඒකයි තීව්‍ර ගැටිය ඒක කියන නිශ්චිත රූපයක් තිබෙනවා කොටයි එහි තිබෙන වායු ගැටිය. මේ විදිහට අප ගන්න ලබන ආහාර සෑම එකකම පවස්න පවස්න මේ මූල ධාතු හතර පමණයි. බාහිර වශයෙන් අපි ගන්න ලබන මේ මූල ධාතු හතර නිසා අපේ ශරීරයේ තියෙන මේ ධාතු කොටස නිර්මිත වෙනවා. එහෙමනම් අපේ ශරීරයේ තියෙන මේ පතරේ ආදී ධාතු කොටස ඒ බාහිර ධාතු කොටස් වලින් නිර්මිත වන නිසා ඒවා මනවන්නට හෝ මගේවන්නට බෑ. එමෙනිසා මේ කොටස විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය මත කර පෙන්වන ලබන ධාතු මනස්කාර මහා නාම කොටසක් වෙනවා. මේ කොටස තුළින් කෙනෙකුට නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නට පුළුවන් අප කියන ආකාරයට පරියත සමාධිය ප්‍රත්‍යාවෙන් කටයුතු කරොත්. එතකොට දැන් අප බලමු මේ උදලයන් පරිසම් කියන කොටස් දෙක මානලා එකට භාවනා කරමු. මේ කොටස් ටික දාස්මානිස්පාර භාවනා කරන ආකාරය. දැන් කවුරුත් භාවනාවට වාඩි වෙනවා. කායේ උදවියං සතරේ ධාතු අස්සේ උනස්සනා කායේ පරිසං පතරේ ධාතු නිවසනේ සපතෝ ආහාරණං හෝ පතරේ ධාතු කොට සමුනතේ සුඛතෝ ආහාරණං භෝක්ඛා සුඛසතං ඒක සිත අවධානය යොමු කරන නොපැතින ආහාර කියන්නේ මොහොතබත් ආහාර. ඒකත් ස්ථානයේ සටහන මහ බඩවල දක්වාම දාන සෝලබන ආහාර වලටයි නොපැතින ආහාර කියන්නේ. ඇතම ආහාර කියන්නේ දීර්ඝපතෝ අටපතෝ ආහාර දීපනේ වටපතෝ පස්වාසේ සම්පතියට අපේ පොතක්. මෙන්න සකලෝ නැසකලෝ ආහාරවල သတ္တသေဝစေယနာသိကံတေမာနဝံနိပတ္တိတာတိသာသုတ္တသံဃံသတ္တသေဝစေယနာသတ္တမဟာဟာရတိယာဟောမတ္တသုလောအာဟာရတိယာတေအပန္နတေမတ္တသုလောအာဟာရတိယအပိစိတေနဟောဒီမှာ දහස කොටසකට අපේ නාමයක් හදලා. දසන ආහාර කියන්නේ සිටේ කියන හඳුන්වීමක් සංඥාවක් ඒකත් සිටේ කියන හඳුනාගෙන මාසයක් තමයි. නිමනසතුනු නොසතුනු ආහාරයන් ආසර බන්දනාදී කොටස් සම්බන්ධ පවත්නා බව සිනහාවතු කොටස් නදන්නේ ආමාශය තුළ වෙන ආහාර කියන බව ආහාර ගන්නෙත් නැහැ ආමාශය ගන්නෙත් නැහැ බඩවැල් තුළ මේ ආහාර ගමන් කරන බව ආහාර ගන්නෙත් නැහැ බඩවැල් ගන්නෙත් නැහැ මාත්‍රයමකෝ පැසලව පැසලව ආහාරවලට පැසලව ආහාර කියා හෝ නැසලව ආහාර කියා හෝ අප හඳුනා ගන්නා බව එන කොටස් නොදන්නේ ඉනස්සනමයා අපගේ සිත තුළ පවත්නා හේතුමා සසනාහාර කියන්නේ අපේ සිතේ තියෙන සංඥාවක්. ලබසනාහාර කියන්නේ සෙවෙනම සංඥාවක්. මේ දහස කොටස් සිතේ අපි හඳුනා ගන්නා බව දැනෙන්නේ. සිතේ තියෙන සංඥා දැක අවධානය යොමු කරලා බලන්න. ඒ නාම රූප වෙන කර ගැනීමත් අනාත්ම සංඥා වැඩි කර ගැනීමත් ඒ අවබෝධය ඉවහල් වෙනවා. අපි මේවා පස්සේ ආදී දහස් වශයෙන් දැන් හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම සහ අපේ මනසිත කළ පාරණා සංඥා පමණයි. නොපැසුණු ආහාරවලට හෝ පැසුණු ආහාරවලට පඨවි ධාතුයයි අප හඳුනාගත් බවද එනදා උපසත් දන්නේ සංඥාවන්ද අපගේ සිත තුළ පවතිනා වූ හැඳිනීම මාත්‍ර පමණයි. මේ දහස් කොටස් කියන දහස් කොටස් වල පාඩේ පවතිනවා. අපි මේ සංඥාවල මේවා හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම පරිබාහිර ලෝකේ ප්‍රධාන පැතිරී යනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන සියලුම දේවල් අපි හඳුනා ගන්නා සියලුම හැඳින්වීම අපි දැන් වට කරන්න ඕනේ. ලෝකේ පුරා යන තාපාකාන පවතින යන සිතුවක් නෙවෙයි. මේ පටලියාගේ දහස මාත්‍ර පමණ ඒවා නොඑක ආකාරයෙන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සිත්වල තිබෙන හැඳින්වීම තමයි සත්‍ය වශයෙන් විද්‍යමාන නොවන දේවල්. ඒකත් කියන අවබෝධ කරගන්න. සත්‍යයෙන් දරක්ෂණයවත් පොළොවේවත් මොහොතේවත් කවර නාමයකින් කවර ආකාරයකින් අපි ඒවා හඳුනාගත්තා සියල්ලම දහස් මාත්‍ර පමණයි ඒ සංඥා සිතේ මාත්‍ර පමණයි. මේ සත්‍යන ආහාර ලබන ආහාර කියන ආනාසේ බඩවලාදී කොටස් වල ඒවත් හත කොටස්. මේ බඩවල ආනාසේ වගේ දැසුමේ ඉදිරියේ තියෙන හමන ඒ හමස් කොට වේදාට කොටසක්. අපේ මොන ශරීරයක් තියෙන මොන ශරීරයේ මස් කොට වේදාට කොටස්. මේ දෙක බලන්න. ඒවා තියෙන ආහාරයක් දහස් කොටසක් බඩ වෙන දහස් කොටසක්. ඒවා ආවරණය වියතනේ සමයි දහස් කොටසක්. මොන කීකටවත් මෙලෙසින් පටලියාගේ දහස් කොටසක්. මෙන්න තේරුද දැන් වාඩිලා සිටිනවා සමානයේ ඒ ඉඳගෙන ඉන්න ආසනයක සම්බන්ධයි. මේ ආසනයක් දහස කොටසක් පටලයා ඒක හත්ස්සා මේක දෙක දෙකම කරනවා මේ ඉඳගෙන ආසනය පොළවට සම්බන්ධයි පොළවට පටලී ආදී දහස කොටස් අපේ අවබෝධයේ ඒක කරන්නේ මේ පොළොව මත නොයෙක් ආකාර සත්‍යයන් සිදෙනවා මෙතන වාඩිලා බොහෝ මිනිස්සුන් සිදෙනවා ඒ සත්‍යයන් මිනිස්සුන් කවුරුම ඒ මේ රූප කොටස් කියලා වෙන ධාතු මාත්‍රයි තියෙනවා ඒවත් තියෙනවා කියලා නම් ආන්තිකවත් නෙවෙයි මොකක්ද වෙනවා කියන දාත කොට පමණයි මේක කරන ආකාරයෙන් කරනවා. මෙන්න ප්‍රශ්න ආහාර ධාතු කොටස් නොකන තුන ප්‍රශ්න ආහාර තවත් ධාතු කොටස්. ඒ සංගාය පිළිබඳව ආකාරයේ කොටස් කන්ටරියාදී ධාතු මාස. ඒක ආවරණයේ උදරේ සමයට සිතු මුල් කරත් කොටස්. මෙම ශරීරයේ අපවාදයේ සිටින මේ හේතුක සම්බන්ධ වී සිටින ආයතනය ධාතු කොටස. මේ ආත්මයේ පොළොවට සම්බන්ධ වී සිටින පොළොව ධාතු මාත්‍රයක්. සිටින මනස්කන්තය සංකප්පනාදී සියලුම සත්‍යයන් දහස් මාත්‍ර ඒ සත්‍යනේ රූප කොටස් දහස් මාත්‍ර සමායි කියමයි අන්නයි මේ පොළොම අනිකාල් දේව සිහිකාරය තමයි ඔබ දැනගෙන ගත් කොළන් ආදී ඒ කියන්නේ මතක කරගන්න ආදී දහසෝ ඒවා දකින සිට වෙන්න. එකට දෙස බලන්න. ඔන්න මේකේ ඇති ධාතු පදස්කල ඇති වෙන කරන්නේ. එන ධාතු පදස්කල ඇති වෙන ධාතු පදස්කල ඇති වෙන ධාතු පදස්කල ඇති සිත නෝනනම් මේ ලෝකෙම නෙවෙයි යන. සිත පවතින විට ලෝකේ පවතින සිත නැති වෙන විට සිත ලෝකේ ඇති වෙනවා. මේක ගැඹුරු කතාවක්. සිත පවතින නිසා ලෝකේ පවතින සිත ඇති වෙන විට ලෝකේ ඇති වෙනවා. සිත නැති වෙන විට මුළු ලෝකෙම නැති වෙනවා. සිත අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. මේ වචනයක් වචනයක් පිට කරන කොට තියෙනවා නේ තියෙනවා. අනිත්‍යයෙන් මොකක්ද වෙනකොට නැති වුණා අපසනා නැති වුණා. ඒකයි අනිත්‍යයි අනිත්‍යයි එහෙම නම් ආත්ම කියලා ගන්නට මොනවද සිද්ධ කරන්නේ? දක්වන ආකාර සියල්ලම මොහොතින් මොහොත වෙනස් වී වෙනස් වී යන දැනුම් අනිත්‍ය රූප කොටස. මොහොත දක්වන විකල විකල වාදයක් වාදයක් සාකාම මොහිත රූපේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා. ආනාතකෝ සතේ දසවන ස්නේහස්නයක් පාසා මොහිත රූපේ වෙනස් වෙන ස්වરૂප භාවයන්ටපත් වෙනවා. ඕනෙන් දීර්ඝෝපෝතයට පත් වෙනවා කුඩා බලය කරා එතන මේක. තවත් වෙනස් වෙනවා. ඒවා ක්‍රමයෙන් වෙනස් වෙන වෙනස් වෙන වෙනස් වෙනවා. නිරන්තරයෙන්ම වෙනස් වෙනවා මේ සැතනවා ආහාර නැතනවා ආහාර කිසිවෙක මුක්තියවන්නට බැහැ. මේ අප ගන්න දැන් ලැබෙන ආහාර මෙලෙසින් මොහොතින් මොහොතම වෙනස් වෙන වෙනස් වෙන ගොස් පොළොවට පිටතේන පොළොවේ ධාතු වලට නැගී තියෙනවා. උදාහරණ ආකාරයෙන් ශරීරයේ රූප කොටස් නිර්මිත වෙනවා. මේ බාහිර ධාතු වලින් හැදෙන ශරීරයේ රූප කොටස් වල ස්වභාවයක් තියෙනවා. එන ආහාර නොලැබුණත් ඒ රූප කොටස් එක කාලයක් පවතිනවා. මොහොතින් මොහොත සමයක් සමයක් පාසා වෙනස් වෙන විට අලුතෙන් අලුතෙන් මේහා සමාන හෝ ඒක ඕලාරික හෝ ඊට වඩා වැඩි හෝ ඊට වඩා අඩු හෝ රූප කොටස් ඇතිවෙනවා. ඒක මේ ශරීරය මෙලෙසින් තියෙනවාට. ඒ හා සමාන රූප කොටස් ඇතිවෙනකොට සමා කර්මයක් වශයෙන්ම මනසක් වශයෙන්ම ගමයක් වශයෙන්ම දික්කෙනවා. ඒ රූප කොටස් මෝර මෝරයි. වඩා මෝරන රූප කොටස් ඇතිවෙනකොට ජරා වීම භාවයටපත් වෙනවා. ඒ රූප කොටස් වඩ වඩා උපදිනකොට මහත් වෙනවා. ඒ රූප කොටස් ඇති වෙන වේගයේ අඩු වෙන විට කෙට් වෙනවා. පැතන ආහාර ලැබෙන ආහාර අනිත්‍යයි ඒ පැතන ආහාර දෙකම හරිම යම් කෙනෙකුට කොටසක් උපදිනවා නම් ඒකත් අනිත්‍යද යනවා මේ පැතන ආහාර ලැබෙන ආහාර දුක ආහාර ලැබ တာ ඊපස්සේ ඒ ආහාර ආහාර දිගෙන්නේ නැත්නම් විශාල දුකක් ඇති වෙනවා. සමහර විට වමනේ පාචනය වෙන රෝග, ඔක්කාරය වෙන රෝග, අදීර්ණ වෙන රෝග වලට සම්බන්ධ වෙනවා. මේවා දිගින් දුකක්. මගනොත් පහ කරන්නට සිදුවෙන ඒවා පරිස්සම් කරන්නට සිදුවෙන ඒකාකාර කරදර නැහැට දුක් නැති නිදින්නට සිදුවෙනවා. මේ ආහාර පැසුණක් දුකක්, නොපැසුණක් දුකක් ආහාර ගත්තත් දුක නොගත්තත් දුක මේ දෙකේ සීමාවක් කෙලවරක් සීමාවක් නැහැ දුක නැති කිරීම තමයි ආහාර ගන්න ඒ තුනෙන් දුකක් නැයි ඇතිවන්නේ දුකක් ඇති වෙනවා කියලා ආහාර නැගෙන විට ඒකත් වඩා දුක ඇතිවන්නේ එමෙනිසා මේ පැතන ආහාර ලෙස ආහාර අපදාන ලැබෙන සියලුම ආහාර වර්ග ඒකාන්තයෙන්ම දුක. මේ ආහාර වලින් යම් කෙනෙකු රූප කොටස් ශරීරයේ තුළ ඉපදිනවා නම් ඒ රූප කොටස් වලින් අපට නිරන්තරයෙන් දුක් ගෙන දෙනවා. හැදෙනවා, බින්දෙනවා, පිටෙනවා, අල්ලෙනවා. මොන දේවල් වලට සුවය වෙනවා, සීන් වෙනවා. දෙදරෝ වලට බඳුන් වෙනා මනස්කාකාර දුක් හැට නිදා නිමෙන්නට සිදෙනවා. ඒ ආහාරයෙන් එකදවන මේ ශරීරයේ තියෙන කොට කොටස් වෙනවා. එනිසා මේ සැකන ආහාර නොසැකන ආහාර දුක ඒක නම් ශරීරයේ ලෝක කොටස් ඇති වෙනවා ඒකත් දුක. සැකපක් කියලා පිටිකන දුකට පිළිවෙලක් කරන්නේ ආහාර ගැනීම කියන්නේ. එක ආහාර ගැනීම කියන්නේ එතකොට කිසියමක් දෙන්නේ නමුත් අපි ඒකත් කියලා හිතනවා ඒකේ කාණ්ඩ වශයෙන් දෙකක්. මේ බාහිර වශයෙන් ගන්න ලබන මේ ආහාර මේ අය කිසිම කෙනෙක් මමයේ මගේ කියලා ගන්නේ නැහැ. ගන්න හැටි කොමත් නැහැ. බාහිර පදේ ආදී සතුරා වශයෙන් ගන්න. එහෙනම් මේ බාහිර වශයෙන් ශරීරයේ අසංයෝගන පටන් යාවේ ධාතු කොටස් ඒ කාමක වශයෙන් ආත්මයක් නෙවෙයි අනාත්මයි. ධාතක පොරදාසාවට පස්සෙ ලහා වැඩෙනවා. එලෙසින් මේ ශරීරයේත් මේ භාවනාවෙන් ලැබෙන පටන් යාවේ ධාතු කොටස් පොරපොර ලැබීම නිසා මේ ශරීරයේ වැඩෙන ආකාශන මේ ශරීරයේ බාහිර දහස් කොටස් වලින් නිර්මිත වන නිසා මේ කර්තනාසනයි. ආහාර නිශ්චය උපකාරය මහත්මයා සැකනවා මහත්යාවෝ ලබසන ප්‍රමාණිකාදයක් පස්සේ වශයෙන් නැහැ ධාතනාංශයක් පමණයි ඒක නිස්සාරයක් සෝධනයයි දැන් නම් වෙන කරන්න බලන්න මේ නොපැතුණු ආහාර පැතුණු ආහාර ආමාශයේ බබලයි සම මේ ආදී කොටස් කියන්නම රූප කොටස්. මේ සම්බන්ධයෙන් මේ දක්වා මාන්ත්‍රීමේදී මානසිකාර බයසීමේදී ලංකාවක් සිටී නැතුණා නම් සංකා සංඥා සංකා වේදනා සංඥා දෙනුම් නැතුණා මේ සියල්ලම නාම ධර්ම. මේ දක්වා ඇතුළු ඒ සියලුම නාම ධර්ම දැනේ නැහැ. ඒවා ඇති වෙනවා, පැවැත්මනවා, නැති වෙනවා. දැන් ඒවා කිසිවක් නෑ. ඒ ඇතුළු නාම ධර්ම මගේ ආත්මය නම් නැතිනම් නැතිනම් ඇති දෙන්නේ මගේ ආත්මය මේ වෙන විට නැති වෙන්නේ සිතුවිලි පහළ වෙනවා නම් ඒ ආත්මනම් ඒ සිතුවිලි මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙමනම් මෙතන ආත්මය කියලා ගන්නට සදාකාල දෙයක් පවතිනවා කියලා ගන්නට හැකියාවක් නැහැ ඒක මොනාවක්. ඒ මොනාව කියන්නේ කොහොමද? අතුන් වශයෙන් නැති නැති යන නාම මාත්‍ර පමණයි සිතුවිලි මාත්‍ර පමණයි. මේ නාමයේ කෝෂයේ වෙනස් කරන කෝෂ කොටස් දෙක වරන් බලන නාම කොටස් දෙක ඉගෙනගෙන බලන්න. ඉතින් නැවත නාම කොටස දෙකයි රූප කොටස දෙකයි වෙනින්ම වශයෙන් බලන්න. මෙලෙස වතර පස්වාරයක් කරන නැත්නම් හත්කට වාරයක් කරලා නාමයේ රූපයේ පිට පිටින්ම වෙනස් කරන දෙක දෙක ඇස් කරන්නේ සමාධිමත් මනසක් ඇතුළේ මේ කොටස් ගන්නට පුළුවන් ගැඹුරු සමාධියක් නොවනපත් වෙන ස්ථාන මෙතනයි. නාලක පිටකරන කරන්නේ සෝමකාරණ ලක්ෂණයක් බඳු සිතට සිතට කිසිම ආරෝග්‍යයක් කරමු නොවන සිතේ කොහේ පවත්නා ස්වરૂපයෙන් දැනෙනවා ඇති. මේ සමාධිය සිටින්න මා කියන කොටස් දැනෙන්න ලෙස ප්‍රාර්ථනා කරනවා. දැන් සමාජීය වලට අවුරුදු වලින් තුන 35 කියලා සමාජීය වලට ගන්න කතා ගන්න මෙන්න 35 රූපේ කියලා රූපේ දැක බලන්න. දැන් අවුරුදු 25ට රූපේ සමාජීය රූපේ අවුරුදු 25 කාලය කරගෙන මෙන්න මෙන්න මේ රූපේ කරගෙන 25 එදා ප්‍රතිරෝපයේ දැන් මානසික කාර්යය කරනවා. අවුරුදු 15යි 16යි පාස් කරන ළමුන්ගේ වයස. අපේ මෙතිතුලා ඒ කාලේ දැන් මනසට ඉඳපත් කරගන්න. දැන් අවුරුදු 7කට ජීවන පණින පුළුවන් කරනවා ඒ කාලේ අපේ ලෝකයේ ලොකුම කරනවා. ඒ දෙකට දැන් මම තමයි ගොනු කරන්නේ. මෙතනට බැලුවොත් දෙන පෙරේ සිටින අවුරුද්දකට අඩු වයස් සීමාවේ සඳහා ලක්ෂේ දරුවේ. එන ජීවන ගාන සිටින දරුවා ඒ ශරීරයේ ඔනෙක් සම්බන්ධන තමයි දිනුනේ මේ පැත්තට පස් වෙනවා. දැන් නවදී මාතෘකාවල මාත් නම් එකලමයි. බලන්නේ දෙසිට සමාධිය දිනනවා නැති කරන්නට පුළුවන්. දැන් මාතෘකාවක් පිටරේ ඉන්නවා. දැන් පහකට විස්තර කරනවා අතරකට දෙන්නකට දෙකකට එකකට මේ විදිහට ක්‍රමවේද කරලා බලන්න. නාසයේ ස්පර්ශයේ ගඳවීමක් කියලා මෞඛික පවතිනවා. කවර පස්ස ධානයකට තේක්ෂයක් මාස තේක්ෂයක් සමාන තුනක් පමණ ගියාට පස්සේ මාසකට තේක්ෂයක් දෙන්නේ දැන් මානසික පිළිසින ගන්න අවස්ථාව පළවෙනි රූප අවස්ථාව. මවගේ දහස කොටස් පියාගේ දහස කොටස් ඉස්තිනවා. සතිසන් දෙවිඥානයේ ඒකම වෙන්නේ. එකකින් ඉස්තිනා මවගේ දහස කොටස් වෙනයි, පියාගේ දහස කොටස් වෙනයි සතිසන් දෙවිඥානය වෙනයි කියලා තුන තුන පැත්තට ඒ දෙක බලලා සිතින් ඇස් කරන්නේ. සුබ සමාධියක් මේ විදිහට ගන්නට පුළුවන් වෙනවා. ඒකේ නැති වුණත් දැන් අනුම විකාශකයේ 10 කොටස් මෙතනින් යහට හොඳට ප්‍රයත්න කරන්න ඕන. සමාධියේ මගේ නෙවෙයි එහෙමනම් මේ 10 කොටස් මගේ නෙවෙයි මම මම නෙවෙයි කියලා කිසිම දැනයක් කරන්න. ශක්තියයි පතනම කලලන් හෝති කරලා හෝති අද්දන කලල රූප සංකේ තුලින් දැනෙන වෙන්න කොමතින්ද මම ගන්න බව තුන වෙදෙන බාහිර පටලිය ආපෝතිය වායු වල සැතනේ මේක සම්මත කියන තත්ත්වයටපත් වෙනවා ඒ කියන්නේ මස්තෝදකම කරන වසවක් වෙන තත්ත්වයකටපත් වෙනවා අර කලන්තෝකයේ සිට මේ මස්තෝදකම ගන්න වසවෙන් තත්ත්වයටපත් වෙන තත්ත්වය දක්වා යම් කිසි රූප කොටසක් ඇති වුණා නම් ඒ රූප කොටස් ඔක්කොම බාහිර රූප කොටස් වලින් නිර්මිතෝනේ මන්දිරේ නෙවෙයි අයින් කරන්නේ. අබුදාගාරී කීකේ අල්පේ තමයි මාස්ටර් දැල්ලම් බවට පත් කරන්නේ. දැන් මොන මාස්ටර් දැල්ලට පත් වුණා. ඒ අනුකත tattve කලින් රූප tattve මස්සදන භාවයට පස්සෙන බාහිර වශයෙන් ආපෝ පටලිය ආපෝසේ යෝවල් ධාතුවේ. එහෙමනම් අනුකත tattve පිට මේ තීසි tattve දක්වා වෙනම සියලුම කොටස් මගේ මේ මගේ ආඥාවක් වන්නට බෑ පැත්තකට අයින් කරන්න. මේ සෑම අවස්ථාවකදීම සිත සෝමතාවයකට පත් වෙනවා. තේසේ දුක්බක් ප්‍රෝගන්නා මේ තේසිය නරක තේසිය ධන භාවයට පත් වෙනවා. ධන වූ මත්දැන්න බවට පත් වෙන අසමාන තුනක් විතර යන විට. අර තේසිය කර්තේ විත ධන කර්තේ නෙමෙයි මත්දැන්න පත් වුනේ බාහිරයෙන් ආපෝ පටවිය ආපෝ තේජෝ වායතනේ. මම මේ ඇත්තටම ආදාස මාත්‍රවල. එහෙමනම් මේවා මගේ මගේ ආත්මය ගැන දැන අයින් කරනවා. ධන පස්සකා ජායන තේරුම ධනෝ මක්කලයේ තියෙන කපොල් දෙක පැත්තට කෑලි දෙකක් වන් දෙක පැත්තට කෑලි දෙකක් පොළොව පැත්තට එක පැත්තට කෑල්ලක් කෑලි පහක් ඇති වෙනවා මේ පස්සේට පස්සෙන් තෙක් අර ධන පස්සේ තිබෙන රූප කොටස් බාහිර රූප කොටස් වලින් නිර්මිත වුණේ එහෙමනම් මේ ඝනපක්ෂයේ සතරකා පහක පහක් අදිනකොට මේ පැත්තේ පස්සනකොට එතකොට සියලුම රූප කොටස් මගේ නෙවෙයි අනාත්මය සිතින් නය කරන්නේ දැන් ටිකක් කල යනකොට අත්ය යනවා හිතන වෙලා මේ ශරීරයේ මෙන්න තේන අපිට මාසන්තරක් පහක් වෙන මේ ශරීරයේ මාගේ ඇඟතුල මාගේ ඉන්ද්‍රිය තුල අද අත්වල තියෙනවා දරු මොකක්ද ගන්න තියෙනවා ඒ தත්ත්වය සමාන දැරිපු කියන ආකාරය බලන මේ සමාවේ උදාහරණ රූපය මොන වෙනද නිර්මිත වෙන්නේ එනකොට දෙනවද ප්‍රතිසන්දේන වෙන විට මාපතට ගිහිගෙන විට පළමුවෙන් අඳුනාවල එහෙම නැත්නම් මේක අමතාස්ස අමනාමේ ආහාර තුළින් වැඩි දියුණු වෙලා මේ සත්‍යයටපත් වුණා. ඒක ඒ සත්‍යයටපත් වන ශරීරය සමානයි. බාහිර ධාතු වලින් වෙන්නට ඕනේ රූපය මේ කුංචි දඩද භූතය මගේ නෙවෙයි මම වන්නට බෑ ඒක අයිති බාහිර ධාතුවට අයින් කරන්න තිබෙනවා මේ මාස පහේ හරිය තිබුණ තත්ත්වය මාස නවයේ දක්වාවත් දියුණුවා. කෙස්නේ කොට ආදී ඇවිල්ලා. දැන් දිවි වෙනවා දිවි වෙනකොට තියෙන කෝපය තමා එනකොට ගෙනාන දෙයක් නෙවෙයි. අර මාස 5කට 6කට පෙර තිබුණු තත්ත්වය මේ තත්ත්වයට දුරුනේ බාහිර වශයෙන් ගත් රූප කොටස් වන මම ගන්නා ආකාර තුනේ. එහෙමනම් ඒ තත්ත්වයේ මම ගන්නට බැහැ. ඒ තත්ත්වය දැනගන්න. මේ මොහොතේ දැන් සෙල්ලම්කන වයසට පත් වෙනවා. උපකරණ විකම තිබුණ ශරීරයේ සෙල්ලම්කන තත්ත්වයට පත් වුණේ අපි ගන්නා ලද දැන ලබන අපි ගන්නා ලද පිළිවෙලින් එළවලවලින් කලතරවලින් ලයිස් ආහාර දහතු කොටස් වෙනවා. උපදින ශරීරය දැන් රූපන්නේ ඇවිදින ශරීරය අතර යම් දෙයක් තියෙනවා නම් ඒ සියල්ලම වෙනස්කම් ධාතු වලින් මෙත්මතෝලියක් මගේ වන්නට බැරි දෙයක් ඒකයි මන්නට ඕනේ එහෙමනම් ඒ සෙල්ලම් කරන්නේ මේ ප්‍රයත්න කොට මම නෙවෙයි මගේ ආත්මය දැන් අවුරුදු 10කට 12කට දිනන මනසුන්ගේ අවුරුදු 15යි ගන්න රූපය අවුරුදු 10කට පස්සේද පස්සේම බාහිර වශයෙන් ගන්නාලද ආහාර කොටස් තුනේ. එහෙමනම් ඒ තේසේ මම වන්නට බඳේ වන්නට බෑ අවුරුදු 5යි 10යි අතර ප්‍රශ්නාව තේසේ. අයින් කරන සිටින් ඒකත් එහෙනම් මම නෙවෙයි මගේ නෙවෙයි මේ විදියට. මම 10 අවුරුදු 10 කට අවුරුදු 10ක 18 වෙනකොට පැවැටෙනවා. තරුණ රෝපණය බවක් පත් වෙනවා. කලින් නැතිබුණු රූප කොටස් ඇති වෙනවා ශරීරය තුළ. මේ දැන් වැඩි වෙන එක මේ අපොහොම හිතන්නේ. ඒ පරිණාමවල දහස රූප දහස වෙනින්. 10 සිතාවු 18 විස්ස දක්වා අනකාන රූප කොටස් නිමිත වූ ආනන්දය සියල්ලම සැදෙනේ. වාමිත දහස වෙනින් මේක මම වන්නට මගේ වන්නට දෙන්නේ. ඒක අනාත්මයි කියලා කියන්නේ. දැන් අවුරුදු 35 වයස අපි පටන් ගත්ත 35 වෙනවා. මේ 35 තත්ත්වයේ මේ කලින් පස්සේ අවුරුදු 20 කට තිබුණ ශරීරයේ දියුණුවක් ලැබුණා. ඒ ලැබුණේ අන්තිසලකනේ පරිබාහිර ධාතු වලින්. එහෙමනම් මේ දැන් පවත්නා වූ මොනවාද මමද මගේද? සියල්ල පිටින් අයින් කරන්න වන්නද බැහැ මේක මගේ. ගණනාත්මය මූලික කොටස් අයිනස් කරන්න තිබුණා. මගේ රූපේ වගේම මේ සංකාරයේ සිටින සියලුම සංධානයේ මේකගේ රූප ඒයදී වන්නට බෑ. ඒ අදහස දැන් පසුවන. මොන විශ්වයේ සිටිනා යන්තාව රූප තියෙන සත්වයේ සියලුම සංකාරයේ රූප කොටස් ඒකත් යනට මේ වන්නට බෑ. ඒවා අනාත්ම වූ ධාතු මාත්‍ර පමණයි සියලුම සත්‍යෝ අනාත්මයි. දැන් හිස්බව දේශනා මේ මෙහාටත් මේ විදිහට කරන්නේ.

එසේ නොවුවා නම් හිස් බව සිත වෙන් කරන්න. දැන් සිත පමණයි. මේ සිතක් ගන්න කරනයි දැන් සිතින්ම ඒකන්න කරන අපදාන සිතින්ම. දැන් ඔය වඩා ගැඹුරු හොස් බව වෙනවා. මොකක්වත් නැති සත්‍යයක් බඳ. අධ්‍යක්ෂණය මෙහිදී යන්නදගෙන මේක කලින් කරන්නේ. සිතේ නෑ තමයි පුළුවන්. කිසිම සංඥාවක් නැතයි නැතයි කියන්නට බැරි තත්ත්වයක් උදා තියෙනවා. සුදුම කාන්ත සමාධියක් ඇති වෙනවා. හොඳයි අපි මේකත් සාකච්ඡා කරමු. පස්සේ මෙන්න යාමත් දෙපැත්තට සීතල වීමක්ද. සීතු භූතොස් මේ නිබතෝ. සීතලයි නිවා. මේක සංකත ධර්මයක් නෙවෙයි කියන්නේ මේ ධර්මයේ අනිත්‍යයි මේක එම නිසාම අනාත්මයි. ඒක අනිත්‍යයි මත අනාත්මයි. මේ ධර්මයේ අනිත්‍යයි අනාත්මයි. මෙහිදී නිවන සිතට අරමුණක්. ඒ අරමුණ නොනයි දැන් කල්පනා කරනවා මොනවද කලේ කියලා. මේ රූප කොටස් සම්පූර්ණයෙන්ම සිටින් ඈත් කරලා දෙනවා. හිත ධාරණය වල ගියා. ඊට පස්සේ කියන්නේ හිත. ඒ සිතක් කියවන් කරලා කියවන් කරලා කියවන් කරලා කියවන් කරලා ඕලාරි ඕලාරි කප්පයන් කපකපහරන්නේ අන්තිමටම ගියා. අන්තිමට යන සිතෝනා සංස්කාර ධර්මයක් මේකත් අයින් කළා නාමයේ මුදිත කරා. මෙන්න මේ නාම රූප නිරෝධයේ නිර්වාණය පිටත අරමුණ කරගන්න. මේ නාරමණය කොහොමද කියන එක ගැන අරමුණ අවබෝධයක් දැන් ලැබෙනවා. දැන් අපි ඊළඟ කොටසට බලමු. මේ සත්‍යනාවල නම මනේ ගැන කතා කරන්න තියෙන වැදගත් කතාවක් කියන්න තියෙනවා කාලේ නම් ප්‍රමාණවත් නෑ. සිතින් කරමු. අප මේ දක්වා ප්‍රකාශ කළේ පටවි දහස් කොටස් වලින් දහස් කොටස් ගන්න මේ පිළිබඳව ඉස්සර දැන් කතා කරන්නේ මොළයේ මස්තරුණා. ශරීරයේ තියෙන සිත පිළිබඳව පවත්නා උදා වැදගත් නිමිතිය. ඉස්නාල් පද්ධතිය කියලා මතකරන ලබන නිමිතිය. ශරීරයේ සියලුම ඇතුලේ තියෙන වෙනස් කේන්ද්‍රයන් පරිපාලනය කරන ලබන පරිපාලන මධ්‍යස්ථානය මේ මොලේ කරත්න මොලේ ක්‍රියාවලිය ගැන හරි අවබෝධයක් ඇති වුණොත් අපට මේ ශරීර කෝණය තුළ මේ ක්‍රියාමය සිටින සිතන ක්‍රියා කරන පුද්ගලයේ නැති ආකාරයේ මේ ධර්මයේ මේක නාම බව පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. මේ නිසා මොළය ගැන කරනකෝ අවබෝධයක් තිබීම ප්‍රයෝජනවත් වෙනවා. මොළයේ කොටස් වල දැක්වෙන කුඩා මොළය, මහ මොළය කියලා දෙකක් වශයෙන් කොටස් දෙකම මේ මත්තරණලා කියන වචනයට ඇතුල් වෙනවා. කුඩා මොළයේ හතපස්සේ පවතින අර උකුණු වල තියෙන කොටස ආදී ලොකු මොළයටම සම්බන්ධ වෙලා තියෙනවා. මේ මොළයේ නිර්මිතයේ තිබෙන ස්නායය සයෝනි නෝචෙස්සන මේ මාසිකිට දැනෙන මොහොතක් වෙනවා අතන දුඹු පාට අනුපාත සුදු පාට මිශ්‍රව පාටරේ කියනවා හරියට අර එක්තර කාලේ පොල්සෙන් හඳිනකොට ගෙවල් වල ඕල්ගාල හැමදාට පසු උතුරන කෑල්ලක් එන්න ගියාට පස්සේ මේ අන්න මේ වගේ පස්සා මොලේ කපනවා කියන්නේ. මේ මොලේ මෙහෙල කොටසක් නැද කොටසක් පහළ කොටසක් තියෙනවා. මොලේ පහළම කොටසින් තමයි සංකේය වශයෙන් සිදුවන ක්‍රියාවලියන් පාලනය කරන ලබන. අපි දැන් ලබන මොළ ආවේගී කොටස් දෙකෙන් පිටින් කොයිතරම් ඉක්මනට දක්වන්නේද හදවතේ ගැටම පරිසරම් දේවවත් වෙනාද කියනවා මේ ආදී වශයෙන් ප්‍රාණිකව වශයෙන් සිදුවන ශරීරයේ උෂ්ණත්වය ආදී වශයෙන් සිදුවන දේවල් මේ ස්වයංක්‍රීය වශයෙන් සිදුවන ක්‍රියාවන් නම් පරිපාලනය කරන්නේ මොලේ ඒකට තියෙනවා. හරි මැදේ මැද කොටසක් තිබෙනවා. ඒ මැද කොටසෙන් තමයි මේ ශරීරය සහ අපගේ ඉන්ද්‍රියන් වලින් ඇතිවන පණිවිඩයේ ඉහළ කොටසට යොමු කරන්නේ. අපේ ශරීරයේ හැම පුරාම තියෙන සෙන්සර්ලා කියලා කොටසක් මේ ස්නායු පද්ධතියක් ඒ තුලින් අපට දැනෙන්න ඇති කරනවා. නැත්නම් නාමයේ ශරීරයේ තුලින් මේක ආකාර ගැනීම අපට ඇති කරන ඒ වගේම මේ මොලේ තියෙන නැද කොටසට ඒ නැද කොටස ඒ ශරීරයේ මොලේ තියෙන ඉහළ කොටසට යොමු කරනවා. පෙරදර කෝටෙක් කියලා එක දෙන්නේ කියනවා සිංහලවත් නෑ මාදන්නේ. අනේ මේකේ තමයි අපට සිතන්නට පුළුවන් වන්නේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් වන්නේ කුණගෙන ගැනීමට පුළුවන් වන්නේ. බොහෝ දෙනෙක් සිතන්නේ මගේ ආත්මය සිතනවා මම සිතනවායි කියලා. සිත මගේ කියලා. නමුත් මේ මොලේ ක්‍රියාවලිය තුළින් සිදුවන යාන්ත්‍රික ක්‍රියාවලියක් තමයි සිත් ආවේගයක් පහළ වෙන්නේ. හරියට කාණ්ඩමක් වටා සමකාණ්ඩයක් ඔතලා ඒ කාණ්ඩම කැරේ ලටේට හරියම කරපවන්නට හැදුවොත් කැරකුම විශේෂ ශක්තියක් වෙනවා. ඒක විශේෂ දෙයක්. අන්න එතන මේ මොලේ කියන කර කොටස් තුළට ඔක්සිජන් වායුවයි දීර්ඝාවනය ගියාට පස්සේ ඒ ස්වයන් තැස්වීමක් ඇති වෙනකොට චිත්ත ආවෝගයක් ඇති වෙනවා. මේ මොලේ තියෙන කය සමහර ඒවා දුර පාට යන නළු පාට සමහර කොටස් තියෙනවා සුදු පාටට. ඒ අළු පාට කොටස් වලට නරසෙත් කියන්නේ. සුදු පාට කොටස් වලට නෝ ෆයිබර් කියනවා. තීක්ෂණ කියලා කියන්නේ මතරවත් නෑ කියන්නේ. මේ ඒ අළු පාට කොටස් සුදු පාට කොටස් වලින් දැනගතිය. ඒ දෙකම එකතු වුණාම ඒකට නියුරෝන් කියලා අපි ප්‍රකාශ කරනවා. මේ නියෝජන කොටස් ලක්ෂ විස්තර දෙන්නේ දස ලක්ෂ විස්තර දෙන්නේ මම කරා පාන්නේ ඒ සංකල්ප ප්‍රදාන කරනවා. ඉතින් අපි ප්‍රයෝජනයට ගන්න ලබන්නේ ලක්ෂිතක එකක් වගේ තාම සුළු කොටසක් වුණා. මොලේ තියෙන ප්‍රයෝජනයට ගැටෙන කොටස් වලින් අපි ප්‍රයෝජන ගන්න සාම සුළු කොටසක් අනෙක් සියලුම කොටස් අක්ෂේ වලට පාවිච්චි මේ මොළයේ ඉහළම කොටසට පණිවිඩ ලැබුණාට පසු අපගේ පසුගිය අධ්‍යක්ෂණ සහ අපගේ මතක සටහන් මත මේ සාකාර තීරණය ගන්න කොයි විදිහට කටයුතු කළේද කටයුතු කරන කටයුතු කරන්න හොඳ නැද්ද මේ ආදී තීරණ ගන්න මොළයේ ඉහළ කොටසේ තියෙන ඒ අර සංකේතයේ ප්‍රතිපල කොටස් කියන පරිසර මේ මොළයේ විශාල ප්‍රමාණයක් ඔක්සිජන් වායුවක් අවශ්‍යයි කුදිරට තියෙන කුදිරයක් අවශ්‍යයි පදල කියන මෙතෙක් කරන ඒකේ තේ පහෙන් එකක් තමයි මොලේ තියෙන්නේ. යම් කිසි විදියකින් මේ කය කොටසකට වේදනාවේ දැනෙන නැතරුවෝ අපට හිතන්නට බැහැ. මේ කය කොටසකට බලන මේ සම්ප්‍රය දෙකක් අතර වුණත් ඒක හිතන්නට බැහැ. බාහිර අමනුෂ්‍ය වේදන වෙන අවස්ථාවදී මේ මොළොක් කොටස් දෙකම තුලින් මේ වේදනාවේ අස්තික වෙන නිසා අපිට දෙන්නත් බැරිපත් කරගන්න පුළුවන්. මේ වේදනාවේ විනාඩි 5ක් පමණ නතර වුණොත් මොළේ කයිද කියන්නේ නැහැ. ඒ ඒ වේදනාවේ නැති කයද නැන්නේ. ඊට පස්සේ ඒ කයවලින් ක්‍රියාත්මක වන ශරීර කොටස ක්‍රියාත්මක කරන්න බැහැ. මේ මගේ ආත්මය ක්‍රියාත්මක කරන මේ ආකාරයෙන් කියලා අවබෝධයක් දීමටයි අපි මේ සුදු ඉතාලම අයන්නේ ඉස්සරහ කරන්නේ. මේ මොළයේ තියෙන ඉස්සරහම කොටසට කාන්තර ලෝබ කියලා කතා කරනවා මේ අනලපස්පත් කියන අනලපස්පතින් කියන කොටසට නිස්සද්ද කොටස කියලා සමහර පොත්පත්වල දැක්වෙන අසයන් තියෙනවා ඒක මේ කොටස තුළින් තමයි අපේ තියෙන ගතිගුණ තීරණය වෙන්නේ අමංක භාවයේ සත්‍යවාදී භාවයේ ඒ වගේම සීලවන්ත භාවයේ ගුණවත් භාවයේ මේ ආදී එකක් මොනතරම් වල අදාකරන මේ ශරීරවල මේ මොලේ විස්තරා කොටසේ තියෙන ශරීරවල යථාපන්න ක්‍රියාකාරීත්වය මතයි තිබුණා. යම් මේක මොන්නේ ශරීර කොටස් තුවාලකින් හෝ රෝග පීඩා තිබෙනවා හෝ කවර හේතුවක් නිසා හෝ විකෘති භාවයකට නැත්නම් හරියට කියනකොට නොවනපත්යකට පත්ව හොත් ඔහු මන්දෝත්සාහය වෙනවා. නැත්නම් ඔහු නිවිදී නැති කුසලයේ බවට පත් වෙනවා. ඔහුගේ දතිකන හාස්තර තත්ත්වයට පත් වෙනවා. මේ කොටසට යම් කිසි හානියක් සිදු වන මානසික රෝග පවා ඇති වෙනවා. ඒ මානසික රෝග ඇති වීමට මේ මොළේ අනිත් කොටස් වලින් සම්බන්ධ වෙන සම්බන්ධය කෙරෙන්නේ. එතකොට මේ මොළේ අතපස යට කොටස දෙරින් බලමු කියලා කතා කරනවා. ඒ කොටසින් තමයි මානසික පේශී ශරීරයේ ක්‍රියාත්මක කරන ගමන. මාස්කේ ක්‍රියාව ඒකත් උස්මාවේ පද්ධතිය කියලා කියන්න පුළුවන් දෙයක්. මේ මොලේට කණිඩ ගියාට පස්සෙ මේ මොලේ ඒකම කණිඩ යනවා ඒ මානසිකේ ක්‍රියාත්මක කරවීමට මෝටනල් කියලා කතා කරන්න කියන ඒ ස්නායමනි. ඊට පස්සේ ඒ මානසිකේ වල කියන ස්නායතුලින් ඒ මානසිකේ ක්‍රියාත්මක වෙන ඒ ස්නායවලට සම්පතිකනවා කියලා නේද කියන වචනයක් කතා කරනවා. ඒ මානසිකයේ වල තියෙන ශක්තිය අවස්ථාන යන මානසිකයේ විසල කරන මේකට විනයකයේ දෙන්නේ පැහැදිලි ප්‍රතිඥාව තියෙන ඒකට මේ අභිධර්මයේ උගන්වනවා සිත් පහළවන්නේ ඔක්කොම හදලා දැක්ක කරගෙන කියලා. මේක සත්‍ය සම්පූර්ණ සත්‍ය කතාවක් නෙවෙයි. හදවත ඇතුළු කරගෙන පවතින නෙවෙයි. වහාමල සිට ධ්‍යාන සිත් කලකිටනේ සමාධිමත් අවස්ථාවල පවතින කුප්පමණයි. සියලුම ක්‍රියාකාරී සිත් ඇතිවන්නේ මොනේ ඇතුළු කරගෙන. අභිධර්මයේ කුල ආකාරයෙන් තිබුණත් අපි කාලයේ වශයෙන් ධර්ම කතාවක් නෙවෙයි අද්දක කතාවක් කියන්නේ. අනන්ත බ්‍රහ්මාණ්ඩ මේ මේ මෝඩ කර්ධාව මේවා මෙතනදී සබඳන්නේ සම්බන්ධ මේවා මොකටද මෙතන කතා කරන්නේ. අර මානසික ප්‍රේතයෙන් කරට මෝටනම ඉස්සරහනේ මේ ස්නායු පද්ධතිය කියන සංඥා ගන්නාට පස්සේ මේ මාංශ පේශීන් ක්‍රියාත්මක වෙනවා. මාංශ පේශීන් ක්‍රියාත්මක වෙන ස්වરૂපයක් තියෙනවා ක්‍රියාත්මක කරන ආඥාවක් නෙමෙයි. අභිධර්ම වෙන පොත කියන්නේ සිත්කේ වායෝ දහ කියන මේකට පසුම ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා සත්‍ය වන්නේ ස්නායු තුනක ක්‍රියාත්මක කරනවා කියන එකයි. අපිට පොතේ හිතක් තිබුණා. හිතන්නට මේ විදිහට ක්‍රියාත්මක කරන්නට ඕනේ කියලා එක එක ශරීර කොටස් ගැන හිතුවා. මේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක නොවනවා නම් ඒකත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. උදාහරණයක් අපි ඇඟි කොටස් කියන හිතන්නේ. ඇඟේ උදාහරණයක් දෙනවා හකුලවන්න තිබෙනවා. ඒ තරහ ගමන් කරන ස්නායු ප්‍රතිදහරි කිසිදහරි විනාශල තියනවා නම් මොළේ හා සම්බන්ධව ස්නායු වල සම්බන්ධතාවය කැඩී ප්‍රතිදෙනවා. කොතෙක් අපි හිතුවත් මේ ඇඟිලි අපිට දිගහැරෙන්නට බෑ. චිත්ත ක්‍රියාව ගහකොට පැත්තකට යන්නට සිදුනේ. මා දන්නවා මගේ ඔපරේෂන් එකක් කරපු ළමයි අපගේම නැහැදයි. අනිත් මුදල කතා කරන්න පුළුවන්කම තිබුණ ආස්තය දිගහැරෙන්න ගමන් කරනකොට කරන්නේ. අර මොළේ තියෙන සෛල කොටස් ඒ ස්ථාන කොටස් හොයාගෙන නිසා කතා කරන්නට ඕනෑකම තියෙනවා කතා කරන්නට බෑ. අත්පය විහාරින්න ඕනකම තියෙන අධිකාරින් පහදනවා. අනේ විහාරින්නට බෑ. මේ ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය නතර වෙන්නේ නිසා. මේ නිසා මේ කිසිතේ වායු ධාතුවට අමතරව ඉතා වැදගත් ධර්මයක් වන්නේ මේ මොළයේ විසින් පාලනය කරන ලබන ස්නායු පද්ධතියයි. අප සිතනවා සිතනවා සිතනවා මගේ ආත්මය සිතනවා කියුවට මොළයේ තියෙන මොළයේ සුරපාරණ සයනවල ක්‍රියාවලියක් වෙනවා. ජනිත වන ආවේගයක් මේ හිත කියන්නේ. අපට ඕන විදිහට පවතින ධර්මයක් නෙවෙයි කියන පළ දෙකක්. අප ක්‍රියා කරනවා මගේ ආත්මය කටයුතු කරනවා කියලා අපි හිතුවට ඒක මොනේ ක්‍රියාකාරීත්වය මත සිදුවන දෙයක් එක්කත් හේතුඵල දෙයක් ආත්මයක් නෙවෙයි. මේ මොනේ හරිනේ කුඩා මොලේට සම්බන්ධ වෙන පොදුනාරිකෙන් හදාගෙන ප්‍රසන්නාරිකාවක්. මේකේට ගැටුම්ම වාගේ තියෙනවා සැලමස් කියලා ග්‍රන්ථයක්. ඒකටම අනුබද්ධව තව ග්‍රන්ථයක් තියෙනවා හිපතැන්නස් හරි අයිකතැන්නස් හරි කියලා ග්‍රන්ථයක්. අපිට ළමකින් වේදනාවක් දැනෙනවා නම් දැනෙන්නේ මෙන්න මේ තැන්නස් කියන ග්‍රන්ථිය තුළ තියෙන ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය නිසා. මේ වේදනාව මම නම් මගේ ආත්මය යන්නේ වේදනාව විදිහේ මගේ ආත්මය යන්නේ නිසින්දන වේදනාව නැති කරන ওই දල විඥාන බෙහෙත් වලදී අපේට දීපු ගමන අර වේදනාව නැමැති ආත්මය නැති කරලා මේ නිසින්දන බෙහෙත් නිල වැඩ කරන්නේ ඒකාගේ මොලේ තියෙන තලමස් කියන කොටසට අපි මොලේ සිත් ආනන්දාවත් පසු උද්දීප කරන්නේ කටයුතු කරනවා මොහොතෙන් වැඩ කරනවා මේ ඔක්කොම සත්‍යන්නේ ආවේනික සත්‍යයන් උද්ගතවන්නේ අර හයිපතරනස් නැත්නම් හයිපතරනස් කියන කොටසේ තියෙන ස්ථාන පද්ධතියේ ක්‍රියාවලිය නිසා. අපේ නිදාගෙන සිටින අවදි වී සිටිනවා. නිදාගෙන සිටින්නේ ඒ සරණස් හයිපතරනස් කියන කොටසේ තියෙන එක්තරා සයිල කොට කර්මලේ. ඒ ස්නාය පද්ධතිය තුළින් මෙදිකෙරෙ දෙන විට ඒ ස්නාය පද්ධතියේ ඒ කොටසටයි ඒ මෙහෙ යොමු කරවන්නේ. අවදි කරවන්නේ ඊට පරස්පර විරෝධී ඊට පස් අනිත් පැත්තෙන් කියන ඒ ධර්මස්කන්ධයේ තියෙන ස්නායුතුලින් අපි හිතනවා මේ ආත්මය මේවා කරනවා කියලා සත්‍ය වශයෙන් මොකද්ද සිදුවන්නේ කියලා. මුලින් ස්වාමීන් වහන්සේ හරියට බලපුවම ආත්ම සංඥාවට හිතින්නට තැනක් නැති වෙනවා. මොලේ පසුපසම කොටසේ යටට වෙන්නද කියනවා. කොටසක් අපේ සිහි වටන තැනපත් කියන කොටසක්. මෙන්න මේ කොටස තේජනය කිරීමට වෙන්නේ. අප මේ පසුගිය අත්දැකීම් අත්දැකීමකට පුළුවන් සමාවේද පසුගිය ආත්මවල මතකත ගන්න බව තීප්‍රක් කර ගන්න පුළුවන් ඔය කිසිම කිසිම දැනකක් තුළදී මම හිතන ඕනම එක නලකෝට ඒක කියන්නේ හරි වචන නම් ඒක නෙවෙයි මේ ඒ ඒකත්යේදී පසුගිය ආත්මව දැනගැනීමකට මතක සටහන අවදි කර ගැනීමට හැකියාව අත්‍යවශ්‍යම ඔන්නයි කියකෝ ඒකට කියආරම්භ කරන්නේ අපේ කායික ක්‍රියා දෙකින් ක්‍රියාත්මක කරන්නේ හිමින් ක්‍රියාත්මක කරන්නේ ඔක්කොම මේ මොළේ පාලනය කරන සිදුවන එක. ශරීරයේ තියෙනවා කොටස් තියෙනවා නම් මේ ධර්මයේ සියල්ලම මොළේ විසින් පාලනය කරනවා. මේක අමතරව ඉතාම වැදගත් ග්‍රන්ථියක් තියෙනවා මොළේ. සිතේ ග්‍රන්ථියදී. හරියටම මේ අස්බන් දෙක මැදින් අපි කෙනින්ම එකක් ඇතුළත ඇතුළත නලලේ ඉඳලා තවත් පැත්තකට අඟල් දෙක තුනක් එහාට නැවත ඉවත් කරනකොට ඉරිවල් දෙක එකතු වෙන තැනයි මේ පිටුවල ග්‍රන්ථය පවතින මොළේ. ඉතාලම සියුම් ගන්න කොහොමද ග්‍රන්ථයක් නමුත් මුල් ශරීරයේ ක්‍රියාවලියම සඳහා පවතින ඒ ක්‍රියාව ඒකම ගන්න හෝමෝන මත. තයිරොයිඩ් ඇඩ්‍රිනල් වැනි එන්ඩොක්සිනල් ගෑන් කියලා කියන වචනය මේ කියොත් නැති ග්‍රන්ථි. මේ ග්‍රන්ථි ඔක්කොම පරිපාලනය කරන්නේ මෙන්න මේ පිටුවල ග්‍රන්ථියමයි. ඒකට මනුගත උපයන ග්‍රන්ථය කියලා කරේකක් කියන එක අසියම් එකක්. ලෝකයේ මුද්ධිකා ප්‍රහාණය කරන විට ක්‍රියාත්මක වන්නේ කොනමයි කොටසයි. පළවෙනි ග්‍රන්ථය. ඒවා නිදාගෙන සිටින ග්‍රන්ථි. පරිලෝලෙ මොලේ පරිලෝලෙ ලක්ෂණ එකක් ප්‍රතිපාලිතේ ගන්න අනෙක් ඒවා කොහොමද දාගන්නේ? මේ මොලේ කයම ගැන අවබෝධයක් මොලේ ක්‍රියාත්මක වීම ගැන අවබෝධයක් ඇතිවෙනකොට අපේ ශරීරය තුළ මේ සිදුවන ක්‍රියාවන් සිදුවන්නේ කොයි විදිහටද මේ වසංශය ලැබෙන ආශයන් කියන තරම් ධ්‍යානද එහෙම නැත්නම් යාන්ත්‍රික ක්‍රියාවලියක්ද කියන එක අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ඒ නිසා අපි මේ කුලියම් වචන දෙකක් ප්‍රකාශ කළේ මේ මොලේ කොටස් අරලාගෙන සමාධිය කියන කාණයට පුළුවන් ඒකත් එක්ක නෑ මම පස් කරනවා අපේ සමාධිය වඩන්නට පුරුදු වෙලා තියෙන සිත මාර්ගයෙන් සිතම දමනය කරගන්නේ හිත දමනය කරන හිත දමනය කරන සමාධිය බලන උත්සාහ කිරීමක් තමයි වරුද්ද ආගමන භාවනා කරන මේ ලෝකයෙන් අතර තියෙන ශරීරයේ රූප කොටස් වලදී හිත දමනය කරන සමාධිය වැඩි කරන භාවනා කරනවා ඒක හිතම අල්ලාගෙන හිතම හිතම අල්ලාගෙන හිත දමනය කරන ක්‍රමවල වඩා ඉතාමත්ම පහත ඒ සත්‍ය ගැන සාකච්ඡා කරන කෙනෙක් ගැන ආනන්ද කුඩසල්ලා කරන භාවනාව. අපි මෙය එවැනි උත්සාහනා ක්‍රමයකට යොමු කරන ඒ තුළ මෙවැනි මතක ලැබෙන්නේ සඳහා. දැන් කාලයකින් මේ නිසා අපි තාපතින් මේ මොළේ කොටස් භාවනාවට නැගෙනවා. මේ සුවව බෝධි දැන් නැති. අත්‍යේන මස්සං කායේ මතකෝ යමන පතේ දාතු අවධානය යොමු කරන්න හිතේ මලේට. මොන ආකාරයෙන් මේ මොලේ නම් මොක්කට වේදා උපත සක්නත මොලේ වතා එකුදන නුවද පතේ දා උපත සකේ මොලේ තින්සා කුසි සංකබලද පතේ දා සමාත්‍රේ යමසා ඇති සමද කොට වේදනා සුඛ සති සමනිතා ඇති කුසින්ද කොට වේදනා සමාන සුඛයති යන්නම දහතරක් ලැබෙන කුසත් පදේ දහතුවක් අමත් පදේ දහතුවක් සිත්බල පදේ දහතුවක් මොලේ නැති යදී දලපුවක් පදේ දහතුවක් මොලයක් පදේ දහතුවක් පතේ ධාතුව හැද සත්‍යයේ වශයෙන් මොළයේ සියා දෙයක් නැත මොළයේ මොළයේ කියන බව හෝ පතේ ධාතුව කියන බව මොළයේ මඳන්නේ වාසනා කරන මොළයේ සමාධි සබල මත කීතා ඇති බව හෝ සබ්බේ සමාන සුද මොදෙ යතේත ඇති බව නදානමය මනස සිදුවන ක්‍රියාවලිය මෙලෙස සිදුවනක් නෙවෙයි බව දැනෙනවා. කොහොම කොටද කියන නොයෙක් දේවල් සිදුවන නම් කොම්පියුටරයේ සිදුවන දේවල් සිදුවක් කොහේ සිදුවන බව දැනෙනවා. එලෙසින් මේ මොළයේ ක්‍රියාවන් එලෙසින් සිදුවුවාට මොළයේ දේ සිදුවන දැනෙන යාන්ත්‍රික ක්‍රියාවලියක් තමයි. ඒකන්නේ යන අනෙක් ශරීර කොටස් වලට නෑදෑයන් මෙතන ප්‍රයෝගවන්නේ මනසයෙන් කොටස් දෙන දෙන ඕම බහාතුමාන්ත සමනේ කිසිම සම්බන්ධතාවක් නැහැ. අදට නිරෝපයි වයිකල සම්බන්ධ වෙලා තියෙන නාමයි බස් ඒක වෙනම දෙයක්. ඒ සම්බන්ධයෙන් ලක්ෂ 20 දෙකේ තියෙන ඒකත් වෙනම දෙයක්. අසාක්ෂි දක්වන දෙනවා. සමස්තන පාසාන බලයේ තියෙන ඔක්කොම වාගේ වෙනස් වෙනවා ඒකට අනුකූලව වැඩි සැලක් වෙනස් වෙනවා ඒක නෝවත් එහි තියෙන සියලුම රෝග කොටස් නිරන්තරයෙන් වෙනස් වෙන වෙනස් වෙන පාතනවා මොනවද අනන්ත ප්‍රමාණ බුද්ධයා දෙන්නේ කියලා සමහර විට මොන විකාරණ රෝග තියෙනවා මොන සංගත වේදනා වෙන රෝග තියෙනවා උම්මාද වෙන රෝග තත්ත්වයන් මොලේ තුලින් ඇති වෙනවා. සිත් අදේ කුපරණ සමාන දඩබඩ වේදනා නිරදෙන සාදා රෝග වලට බලන මොලේ සපස් සම්මත බව ඒකේ සංකේතන දුක. මේ මොළේ ආශ්‍රයයක් ගන්නට බැහැ පසු දහස් මහත්තරක් සමානයි කියන්නේ. ඒක දහස් කොටක් තියෙනවා. ඒ කිසි දහස් කොටක් පතේ දහස් කොටක් තිබෙන බව මොළේ තියෙන පතේ දහස් දන්නේ මේ පතේ දහස් පතේ යාගේ දහස් මහත්තරයෙන් මොළේ ආශ්‍රයයක් නෙවෙයි ආශ්‍රයයි මොළේශාගේ අස්සස්වරයෙන් මතුනසායක සෝම ධර්ම සුක්ෂ ධර්ම. මොළේතන උත් දැනතුනක් මොළේතන මේ ශරීරය පාලනය වගේ කිසිවක් මොළේ දන්නේ නැහැ. සම්බන්ධයෙන් පහළ වූ ලංකා සිටින විපවතන වේවා නාම ධර්ම මොළයේ රූප කොටස රූප ධර්මය. මේ මොළේ පහළවන නාම සියලුම සිටිනේ ක්‍රියාකාරී සිටිනේ බාහමකට පත්වන විට නැති වෙන උන්ට ඒ ක්‍රියාකාරී සිටිනේ ආත්ම වේනාම මහලෙ නිරුද්ධ වෙනවා. ක්‍රියාකාරී සිතුවිලි කියනවාට බාහිර හිත නැති වෙනවා. බාහිර හිත මනන ක්‍රියාකාරී සිතන ඇති වෙන විට බාහිර හිත නැති මනන නිදුයන. එමනම් මේ චිත්ත පරම්පරාවේ මම කියන්නේ කොටිසක් කියනවා. මේ සියලුම සිතුවිලි බාහිර සිත සහ ක්‍රියාකාරී සිතුවිලි මම නම් මේ ආත්මය සිතුවිලි කියන්නේ ඇතුළේ නැති නිරෝධය යන එක ආත්මය කියලා ගන්න පුළුවන් මොනතරම් නිරුද්ධ වෙනවා මොනදු නාම රූප වෙනසාන සමඥාන රූප වෙනසාන කියලා නඹුරු සමාධිය ප්‍රතින මෙන්න මොලේ මොලේ මොලේ මොලේ කියලා රූප කොටගෙන බලන්න මෙන්න ඒවා සම්බන්ධව බඳු ප්‍රවණතාව කුට කියලා හිතට දෙස බලන මානෝ මාර්ග බලන මේ දෙක දෙක පිටින් නැස් කරන්නේ සමාධියක් කොටස් ඇති වෙනවා සමාධියක් ඇති කියලා බලන ගමන් සමාධියක් අන්න ඒ සමාධි පිට කොහොමද පුළුවන් වස්තන දෙන්නේ කොහොමද පුළුවන් හොඳට කෙරෙන්නේ ඉහළට ඉහළට ඒ සමාධි පිට දෙන්නේ ඔක්කොම දෙක දක්වා කුඩාමලිය සම්බන්ධ වෙන බව දක්වා ගුණාසා සදාමලයට සම්බන්ධ වෙන තැනක් තිබෙනවා එතන දක්වාම සමාධිකත කොන්දේට කියලා යන කොට ප්‍රේතික තෝරන නේද කියලා කියනවා කොන්දේට කියන්නේ පස්සේ වශයෙන් මේ එතන ගමන් කරන ස්නායු පද්ධතිය කියන එක නම් කරන ස්නායු මාර්ගය සමාධිය අනිස්ථාන සම්මය සිටිය සරුදේ ස්නාය සුවය දේවා. ස්නාය සුවය දේවා ස්නාය සුවය දේවා. කය සහල් කරන චිත්ත සහල් කරන මොනවද වෙන්නේ? දැන් කය සහල් කරන චිත්ත සහල් කරන මොනවද කියන්නේ කියලා සම්පූර්ණයෙන්ම කය සිතයි සහල් කරලා සිතුවම තමයි ඒ සමාධි සිත කුසලනාදී කුසලනාදී මෙල සිත මෙලෙ කොට දක්වා මෙල සිත නියඳන්නේ. උදානයේ සම්බන්ධ වූ මේ සිතනා සිතන අපාහරණ විස්තනක් කරනවා. කුඩාමලින් දුක්මලින් කියන ලංකා සම්බන්ධ තිබෙන සම්බන්ධතාවය ගැන ඒ කියන්නේ ඔලෙසින් කතා කරන්නේ. උතුම් බවට මා වූ සිත උදාමලයේ අතුලකම ගොස් තබනවා. මේ පනසලවලදී මාසූ මහා පනසලවලදී පස්සේ සිත තමයි පවතනාපත් වෙනවා මාර්ගය. මහා ඝන කලවරක් සිත් නෑදේ මා කියන සම්පූර්ණ නැහැ. පනසලවලදී දෙමින් ආශ්‍රය පවතනා මේක ලොකු කොටස් කරලා කරපු ලොකු කොටස් අතුරු කරගෙන ආවද සමාධියක්. ඒක අතුරු කරගෙන ආවද සමාධියක් ආවේ. මැරෙනවා ඒක දැනෙන්නට ආසක ආසක ආසක ගුණයන්ව මුලින් මුලින් මුලින් පහළ සිටි විමුක්තදී විමුක්තදී යන ආකාරය දක්වන මහා ධනසවරක් වෙනා දැනෙන සිතක් වෙනා දැනෙන සිත රහතේ හතරක් දෙනවා මුලදී මුලදී පහළ සිටි විමුක්තදී විමුක්තදී යනවා තුළින් ඇතිවෙන වේදනා මේ වේදනාව අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි මෙහිදී මුලම සිට ධර්මනවා සිත සාධක කරලා කවදාවත් ලබන්නට බැරි දෙයක්. ඒ තරම් ගැඹුරු තත්ත්වයක් අපිට ගන්නට බැහැ. සම්මනා මාර්ගකම ආසනකම දේශනා කරන කරනවා. මේ මොළේ ආශ්‍රය කරන අධිකරගත හැකි සමාධි වේතන ලබාගත හැකි නිර්වාණ ලබාගත හැකි ආකාර වාක්‍යයක් තිබෙනවා. එකක් දෙකක් නෙවෙයි අපි මේකට ධන සංකේතනා දීමක් තමයි ඒවා අපිට බලන්න දේශනා කරන්නට නොකරන්නට දෙන්නේ. මොකද ඒක මොකද ඒක කලින් දවසේ මෙවැනි ධ්‍යානයක් අපි කෙනෙකුට කියලා දුන්න අස්ථානික සමාධිය කියලා මානකට මම කියන්නේ මනෝමය සමාධිය කියලා. ඒක කරන්නට කියන්නේ හේත් කියලාම වෙනදාන. නමුත් මේ කොටස වැඩගෙන කරලා ඊට පස්සේ හරියට මරනවා වැඩගෙන දිනන්න බෑ. අනිත් මේක බයවම බලන්න ඒ පොතලා අපිට නැගිටින්න ලැබුණා අප දැන් අවුරුදු 25කින් 50කින් සරුණ වුණා අපේ ප්‍රබෝධය අසරණ ශක්තිය නිරෝධ භාවය සුකුල්ලයා යන්නට බෑ දසලක්ෂේතනක් වෙන කියන උදාහරණ කරන ආදානක බෑ දසලක්ෂණ බවට භාවනා කරනවා කියන්නේ මේ මොලේ ආශ්‍රය කරගෙන කරන භාවනාව අස්ථානික සමාධිය පස්සේ බුද්ධලේ කියන මම අනුබලයෙන් වේරණේ නැති අනෝනහයි කියන. ඒක අසරණ පස්සේ මම තීරණය කළා මේ බුද්ධ ධර්මයේ කුස භාවනාවටම කියලා දෙන්න කියන්නේ. නමුත් ජීවන පිටා, සමෝපිතා, සමාධිය පිටා කරගෙන භාවනා කරනවා. මේ අද අපිට නිකන් ප්‍රකාශ කළා දහස් මානසිකාර භාවනාව කරන තුලින් සෝත කොටස් කරලා මේ සමාධිය පිට ගන්නට පුළුවන් බව තේරුම් ගන්න සඳහා කරන භාවනා ක්‍රමය. මේ දිනවත් අය මේ දක්වාම මේ කටේ දහස් කොටස් විස්ස ආස්තේන දහස් මනස්කාර භාවනා කරන ආකාරය කියලාගෙන එනි කටේ දහස් භාවනා කරන තුන ආපෝතේ ජෝවාය කියන කුසල දහස් තිබෙනවා ඒ දහතු හතරට බෙද බෙදා කරන ලබන භාවනාව පස්වටයි කරන්නේ ඊට පස්ව මේ දහස් කොටස් විස්ස මේ ආපෝ දහතු 12 වායෝ සහ තේජෝ දහතු කොටසත් අනුරාගෙන දවස්වලදී භාවනා කරන අවස්ථාවේ කියලා දීලා ඊට පස්ව මේ දේශනාව පවත්වාගෙන යන ලබන මේ දහස් විභාග සූත්‍රයට අනුව දවස් මනස්කාර භාවනාව තුළින් තේරුම් රූපාව හතරේ රූපාවචර අරූපාවචර රූපාවචර තේරුම් ධ්‍යාන ලබා දෙලා ඒ තුළින් නිර්වාණය පිණාදීම දබඳහස් කරන එවනස්කාරයේ තුනවත් ඒ පැත්තේ අද මේ දවසේ ක්‍රියාවන් භාවනාව තුළින් අපගේ පද්ධතියෙන් අත්දකින්න ලැබුණත් එදා ධාතුබන්න සූත්‍රයේ අනුව මේ විශ්ලේෂණය කරන විට හෝ මේ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නට මේ භාවනා ක්‍රම තුළින් ලැබෙනවා කියන අපේක්ෂාව තුළින් මේ ධාතුමනිකාර භාවනාවේ නිරතවන ඉතා හොඳින් කටයුතු කරනවා. විශේෂත්ව පටන් මේ දක්වා කියන සියලුම කොටස් එක එකක් වාසා කරගෙන මේ ධාතුමනිකාර භාවනාවේ නියමිත නැවත නිරතවන ඒ තුළින් අනාත්ම සංඥාව ඇති වෙනවා ඇති අනිත්‍ය බව සහ දුක්ඛ බව දැකගෙන යනවා. ඇසේ ඒ අනිත්‍ය දුක්ඛ අනුභවය දැකීම තුළින් මේ නාම රූපයන් මේ පැවැත්ම මේ කාන්ත වශයෙන් දුකයි දුක කියන්නේ වෙන කිසිවක් නෙවෙයි නාම රූපයන් මේ පැවැත්මයි. මේ නාම රූපයන් නැත්තාව නාම රූප නිරෝධානාව නිර්වාණය සාන්දයි කියලා අවබෝධය ඒ නාම රූප නිරෝධය නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ හැම දිනකටම මේ භවයේදී හෝ අවර භවයේදී හෝ වහවා වාසනා ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම නිවන් සම්පත් වේවා දැන් කවුරුත් භාවනාවේ නැතරන්නේ.